ධර්මානුශාසනාව ධර්මානුශාසනාව පවත්වන දේශිකානන් වහන්සේ පොල්ගස්සෝවිත වෙලිවැන්කුල සම්බෝධි යෝගාශ්‍රමාධිපති කම්මට්ටානාචාර්ය අවසරයි පූජ්‍යපාද කොට්ටාවේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ Thank you. අද අමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදංතා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 අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ අවිගත තණ්හා යෝසෝ බික්කවේ බික්ඛු කාමේසු අවිත රාගෝ හෝති අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාවෝ අවිගත තණ්හෝ තස්ස චිත්තං නමති ආතම්පාය අනුയോഗාය සාතච්ඡාය පධානායාති කාරුණික පින්වත්නි අද ධර්ම දේශනාය සඳහා මට මාතෘකා වශයෙන් ලැබිලා තිබෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ චේතසෝ විනිබන්ධ සූත්‍ර දේශනාව කියන එක. මේ චේතසෝ විනිබන්ධ සූත්‍රයේ ප්‍රධාන කාරණා පහක් තියෙනම එය විස්තර කර දීමට බලාපොරොත්තු වෙනවා මේ කාල සීමාව තුළ ඉඩ ලැබෙන හැටියට. අදත් මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ ධර්මෙන් සෑහෙන පිරිසක් මේ ඓතිහාසික බෝධි රාජානන් වහන්සේ අභියස ඇති ගොඩනැගිල්ලට පැමිණිලා ධර්ම ශ්‍රවණේ කරන්නටත් බලාපොරොත්තු වෙනම ඒ පින්වතුන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මේ ධර්ම දේශනාවක දායකත්වයේ දැරීම ඊ타ත්ම අගනා පින්කම දැන් අපේ ධර්ම ශාලාවක ධර්ම දේශනයක් කරනව නම් තාම සුළු පිරිසක් තමයි ඒක ශ්‍රවණය කරන්නේ මේ ජාතික ගුවන් විදුලියෙන් ප්‍රචාරේ වන ධර්ම දේශනාවක දායකත්වයේ දරුවාම සමස්ත දිවයින පුරාම අප්‍රමාණ ජනතාවක් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා අපේ රටේ පමණක් නෙමේ සමස්ත ලෝකයේම සිංහල බෞද්ධ පින්වතුන් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා මේ වගේ විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට මඟ සලස්සලා දෙන්න. මේ දායක දායකා පින්වතු. ඊටාම ශ්‍රද්ධාවෙන් දුර කතර ගෙවාගෙනත් මේ ස්ථානයට පැමිණිලා දායකත්ව ධර්මයෙන් බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කරන්නට මඟ සලස්සලා දෙනවායේ පින්වතුනි. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පරම ශාන්ත ප්‍රණීත ධර්මය අපේ රටේම අස්සක් මුල්ලක් නැර ප්‍රචාරය වෙන්නට කටයුතු සලස්සලා දෙනවා. ඉතින් හැමදෙනාම කල්පනාවට ගන්න ඕන මේක මහා උදාර පින්කම. මේකට මහන්සි වුණාට ශ්‍රමය ධනය ගෙව්වට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. අති විශාල කුසලස්කන්ධයක් මේ පින්වතුන්ට අයිති වෙනවා. තමන්ගේ බලාපොරොත්තු වලට අනුව පුණ්‍යානුමෝදනා කිරීම ආදී කටයුතු කරන්නට මේ ධර්ම දේශනාවේ අවසානයේදී මේ අයට පුළුවන්කම ඇති වෙනවා. ඒ නිසා මා පළමුවෙන්ම හැම දිනාටම ආසින්තනය කරනවා. ඔබ හැම දිනාගේම සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ਸਰව ප්‍රකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ඔබ හැම දිනාම බලාපොරොත්තු වන හැටියට තම තමන්ගේ ඥාති වර්ගයාට මේ පින් හිමි වේවා ඒ මේ අප හැම දිනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන පැතුමින් ධර්ම ශ්‍රවණය කරන්න. අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව තමයි චේතසෝ විනිබන්ධ සූත්‍රය. මේ පින්වත්තුන්ට ටිකක් කුරුදු නැති එකක් වගේ වෙන්න පුළුවන්. නමුත් මේන් කියවෙන කරුණු නිතර අහන්න ලැබෙන එක. බුදුරජාණන් වහන්සේ සරත් නුවර ජේතවන මහා විහාරයේහි වැඩ වාසය කරන කාලේ භික්ෂූන් වහන්සේලාට මේ ධර්ම දේශනාව කරන්නට යෙතු. එහිදී උන්වහන්සේ වදාරනවා පංචමේ භික්ඛවේ චේතසෝ විනිබන්ධා හතමේ පංච මහණෙනි චේතසෝ විනිබන්ධ පහක් තියෙනවා ඒවා කවර ඒවාද ඒ චේතසෝ විනිබන්ධ කියන එකේ අර්ථය කුසල ධර්මයන්ට යන්නට නොදී අකුසල ධර්මයන් විසයෙහි මේ මිටකට ගත්තා වගේ හිත බැඳ තබල තබන ගතිය තමයි. සම්පූර්ණයෙන්ම හිත අකුසල ධර්මයන් කෙරෙහි බැඳ තබනවා. ඒකයි මේ චේතසෝ විනිබන්ධ කියන වචනේ තේරුම. ඊළඟට බුදුරජාණන් වහන්සේව එකින් එක විස්තර විස්තර කරනවා ඉද බික්කවේ බික්කු කාමේසු අවීතරාගෝ හෝති අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත විපාසෝ අවිගත පරිලාහෝ අවිගත තණ්හා මේ කාමයන් පිළිබඳව ඒ කාමේසු කියන පදයෙන් කියවෙන්නේ වත්තුකා මේපි කිලේශකාමේපි කියලා මේ අටුවාවේ තෝරනවා. කාම කියන්නේ වස්තු කාම කිලේශකාම. ඒ කියන්නේ ඉදිරියේදී ටිකක් කියා දීමට බලාපොරොත්තු වෙනම ඒ කාමයන් පිළිබඳව අවීත රාගෝ කියන්නේ ආසාම දුරු කරගන්න නැතුව වාසය කරනවා. අවිගත ඡන්தோ ඒ පිළිබඳව ඇති කැමැත්ත ප්‍රහාණය කරගන්නේ නැතුව වාසය කරනවා. අවිගත ප්‍රේමෝ ඒ කාමයන් පිළිබඳව ආදරය ආලය වැඩි දියුණු කරමින් වාසය කරනවා. අවිගත පිපාසු දේශනාවේ තියෙනවා කාම පිපාසය කියලා. පිපාසය කියන්නේ කාමයන් පිළිබඳව තිබෙන ආසාවම තමයි. ඊළඟට කාම පරිලාහෝ අවිගත කාම පරිලාහෝ කාමයන් නිසා ඇති වෙන මේ දැවිලි තැවිලි ගති ඒවත් ප්‍රහාණය වෙන්නේ නැහැ. අවිගත තණ්හා තණ්හාවත් දුරු කරගන්නේ නැහැ. මේ පද 6කින් මේ කාමයන් පිළිබඳව දේශනා කළේ බුදුරජාණන් ඒක අපි ඊටාම කෙටියෙන් සලකා බලනකොට කාමයන් පිළිබඳව ඒවට ගැති වෙලා බැඳිලා මොසපත් වෙලා වාසය කරන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඒක චේතසෝ විනිබන්ධයක්. සිත කුසලයන්ට යන්න නොදී අකුසල ධර්මයන් කෙරෙහි බැඳ තබන ධර්මය. ඊළඟට අපි මේ කාමයන් පිළිබඳව ඩිංගක් තේරුම් ගන්නට ඕන. නිතර අහන කාරණා තමයි මේ කාම කියන ඒවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා පහට බෙදලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේක තෝරලා තියෙන්නේ වස්තුකාම ක්ලේශකාම කියලා. වස්තුකාම කියන්නේ මොනවද? දැන් අපි ජීවත් වෙන්නේ කාම ලෝකයක. මේ මනුස්ස ලෝකය කියන්නේ කාම ලෝකයක්. මේ කාම ලෝකයේ තියෙන ධාන මාර්ගඵල නිවන් අරුණහම සේරම කාම වස්තු තමයි. ඒවට කියනවා වස්තුකාම කියලා. ඒ වස්තුකාමයන් පිළිබඳව තියෙන ආශාව, තණ්හාව තමයි ක්ලේශකාම කියලා කියන්නේ. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ හරියට තියෙනවා විසිතුරු දේවල් එදත් තිබුණා අදත් තියෙනවා මතුවටත් ඇති වෙනවා ඒවට කාමයන් කියන්නට බෑ <clears throat> සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ සත්‍යයේ කාමේ නම් එම කාම වස්තුන් පිළිබඳව තිබෙන සංකල්පනාව චිත්තන්ත චිත්‍රාණි තතේව ලෝකේ ඒ විසිතුරු දේවල් හැමදාම මේ ලෝකේ පවතිනවා අචෙත්ත දීරා පජහන්ති ඡන්ද ඥානවන්තය ඒ කාම වස්තු එම නන්නම් වස්තුකාම පිළිබඳව තිබෙන ආසාව දුරු කරනවා කියලා හිතන් ඔය දේශනාවේ සඳහන් මේ වස්තුකාම ක්ලේශකාම එකට වස්තුකාම කියන්නේ මේ ලෝකයේ තියෙන වස්තු ක්ලේශකාම කියන්නේ ඒවා පිළිබඳව තිබෙන ආශාව දැන් අපට මේ වස්තුකාම කියන ඒවා ප්‍රහාණය කරන්න දුරු කරන්න බෑක කවදල් ලෝකේ පවතිනවා දුරු කරන්නේ මොනවද ඒ වස්තුකාමයන් පිළිබඳව තිබෙන්නා වූ ආශාව තණ්හා. වස්තුකාමෝ පරිඤ්ඤයෝ. මේ වස්තුකාම කියන ඒවා හොඳට පිළිසිඳ දැනගන්නට ඕන. කිලේශකාමෝ පහතබ්බෝ කියලා අර්ථ විවරණය කරලා තිබෙනවා. ක්ලේශකාමේ තමයි අපි ප්‍රහාණය කරන්නට ඕන. වත්තුකාමෝ පරිඤ්ඤයෝ කියන්නේ පිරිසිඳ දැනගන්නට ඕනෑ කියලා තමයි එයින් අදහස් කරන්නේ. මේ විදිහට මේ කාමයන් පිළිබඳව ගැති වෙලා බැඳිලා ඒවට මුසපත් වෙලා වාසය කරන එක තමයි පළමුවන චේතසෝ විනිබන්ධය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා සිත බැඳලා තබනවා. කුසල ධර්මයන්ට පහළ වෙන්නට නොදී අකුසල ධර්මයන් විෂයෙහි සිත බැඳ තබන ඔබා තබන ධර්ම තමයි මේ චේතසෝ විනිබන්ධ කියලා කියන්නේ. මේ විදියට මේ කාමයන් පිළිබඳව ආශාව තණ්හාව දුරු නොකරපු තැනත්තාට තස්ස චිත්තං න නමති ආතප්පාය කියලා දේශනා කළා. මේක භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ. ඒ වුණාට හැම දිනාටම පොදු ධර්මතාවයක් තමයි. ඔහුගේ හිත නැමෙන්නේ නැ ආතප්පාය කියන්නේ කෙලෙස් තවන්නට. කෙලෙස් තවන වීර්යය ඇති කරගන්න. ඔය ආතප්ප කියන පදය දේශනාවේ හැමතැනම වාගේ සඳහන් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? කෙලස් තවන වීර්ය කියන්නේ. මොකද්ද මේ කෙලස් කවන වීරිය කියන්නේ? සතර සම්මයක් ප්‍රධාන වීරිය. නූපන්න කුසල් නූපවදීමට ගන්න වීරිය උපන්න කුසල් නැති කර ගැනීමට ගන්න වීරිය නූපන් කුසල් උපදවා ගැනීමට ගන්න වීරිය උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට ගන්න වීර්යය. ඔය හතරට කියනවා සතර සම්මයක් ප්‍රධාන කියලා. ඕක තමයි කෙලස් තවන වීර්යය කියලා කියන්නේ. ඉතින් මේ කාමයන්නේ ඇලිලා බැඳිලා ගැති වෙලා වාසය කරන තනත්තාට අර කෙලස් තවන වීර්යය ඇති කර ගැනීම සඳහා සිත නැමෙන්නේ තස්ස චිත්තං නමති ආතප්පාය. කෙලස් නැති කර ගැනීම සඳහා සිත නැමෙන්නේ නැහැ. න අනුയോഗාය. අනුയോഗ කියන්නේ නැවත නැවතත් මේ කෙලස් සයින් කිරීමට පවා දැනීමට ගන්න බීරිය. එහෙම නැවත නැවතේ වීරිය කරන්නට මේ කාමයන්ට ගැටි වෙච්ච තැනට හිත නැමෙන්නේ නැහැ. න සාතච්ඡාය. සාතච්ඡ කියලා කියන්නේ නිරන්තරයෙන්ම කරන්න එක දිගටම. කෙලස් නැතිවීමට යම්කිසි ප්‍රතිපදාවක් පුරනවා නම් ශීල භාවනා ප්‍රතිපදා පුරනවා නම් ඒක නොකඩවා දිගටෝම කරන එක තමයි මේ සාතච්ඡ කිරියා කියන්නේ. ඒ සාතච්ඡ කියන නිරන්තරයෙන් මේක කරන්නට හිත නැමෙන්නේ නැහැ. හිත හිත කරනවා. අර පටොස්සගේ ගමන වගේ. පටොස්ස වේගයෙන් ටිකක් දුර යනවා හිතිනවා. ආයි වේගයෙන් ටිකක් දුර යනවා හිතන. ඒ වගේ හිත හිත කරනවා. සාසත්‍ය කියන නිරන්තරයෙන් දිගටම ඒ කෙලෙස් අයින් කර ගැනීමට ප්‍රහාණය කිරීමට කරන ප්‍රතිපත්ති ධර්මයන් පුරන්න ඔහුට හිත පහළ වෙන්නේ නැහැ. ඒ වගේම න පධානාය ප්‍රදන් බේරිය ප්‍රධාන වේදය කියලා කියන්නේ අර කියන් කලින් කියාපේක තමයි. සතර සම්මයක් ප්‍රධාන වේදය. ඒකට කියනවා ප්‍රධාන වේදය කියලා. මේ එහෙකටවත් හිත නැමෙන්නේ නැහැ. මේ තනත්තා අකුසල ධර්මයන්ට ගැති වෙලා හඬනවා වැළපෙනවා ඒවෙන් දුකටපත් වෙනවා. ඔය පළවෙනි චේතසෝ විනිබන්ධ කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ. ඒ වගේම දේශනා කරනවා දෙවෙනි කාරණය පුනච පරම් භික්කවේ භික්ඛු කායේ අවීතරාගෝ කායේ අවීතරාගෝති කායේ කියන්නේ කායේති අත්තුනෝ කායේ තමන්ගේ කය පිළිබඳව අර කියාපු පදපේලියමයි අවීතරාගෝ හෝති අවිගත ඡන්தோ අවිගත ප්‍රේම අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ අවිගත තන්නෝය පද හය ඔක්කොටම යෙදෙනවා ඉත දල වශයෙන් ගත්තාම කායේ අවීතරාගෝ හෝති. තමන්ගේ කය පිළිබඳව රාගය ආශාව දුරු කළා වාසය කරන්නේ නැහැ. ඒ කය පිළිබඳව ආශාව අඩු කරගන්නට ඕන. ඒ කය පිළිබඳව නිත් සුඛ සුභ ආත්ම වශයෙන් අරගෙන ඇලීමට බැඳීමටපත් වෙනවා. සාමාන්‍ය ජන සමාජයේ දිහා අපිට බැලුවාම පේනවා මේ කාම තමන්ගේ කය පිළිබඳව ආශාව තණ්හාව දුරු කරගන්නේ නැතුව තමයි වාසය කරන්නේ. අවිතරාගෝ කියන්නේ ඒකයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ කය පිළිබඳව එහෙම නුවණින් සලකන්නේ නැතුව නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් අරගෙන ඇලෙනවා බැඳෙනවා. ඒකට කියනවා කායේ අවීතරාගෝ හෝතෝ දෙවෙනි කාරණය. මොකද්ද මේකෙන් එන්නේ චේතසෝ විනිබන්ධ කියලා කියන්නේ? හිත අකුසල ධර්මයන් වශයෙන් බැඳ තබනවා. දැන් අපි මොනවා හරි දෙයක් මේ මිටට ගත්තා වගේ සිත සම්පූර්ණයෙන් අකුසල ධර්මයන්ගේ වශයෙන් බැඳ තබනවා. ඒකයි මේ චේතසෝ විනිබන්ධ කියන්නේ. තමන්ගේ කාය පිළිබඳව ආසාව දුරු කරගන්න නැතුව නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් අරගෙන වාසය කළාම ඒක තමයි චේතස විනිබන්ධය ඒකෙන් මෙදෙන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ වශයෙන් කය පිළිබඳව සලකන්නට ඕන. ඔය දෙවෙනි කාරක. තුන්වෙනි එක ඉද බික්කවේ බික්කු රූපේ අවේතරාගෝ හෝ. ඒ හැමතැනම අර පද හය යෙදෙනවා. අවිත රාගෝ අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත විපාසෝ අවිගත පරිලාහෝ අවිගත තණ්හෝ රූපේ අවිත රාගෝ හෝති රූපේති බහිද්ධා රූපේ කියලා අටුවාවේ තෝරන්නේ බාහිර රූප බාහිර රූප කියනකොට සප්‍රාණික අප්‍රාණික වශයෙන් දෙකයි. දැන් ධර්මයේ හැටියට පරමාර්ථ වශයෙන් ගත්තාම තමන්ගේ දූ දරුවන්ගේ නෑදායන්ව හිතවන්තයන්ගේ දෙමාපිය ආදී අය කියලා මේ අය කෙරෙහිවත් අපිට බැඳීමක් ඇති කරගන්න බෑ. ඒ අය අත්තරින්න කියනවා නෙමෙයි ඒ අයට කල යුතු යුතුයකම් ආදී කරන්නට ඕන නමුත් ඒ අය පිළිබඳවත් මේ ඇලීම බැඳීම ගැටවීම යුක්ත සාගත නැහැ. ඒක Tamanට අහිතකර බවට පත් වෙනවා. කොට බහිද්ධා රූප කියන්නේ සප්‍රාණික පණ ඇතිව ඉන්ද්‍රිය බද්ධ රූප කියලා ඒවට කියනවා. ඊළඟට අප්‍රාණිකේ වගේවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් කනකර ආභරණ ආදී දේවල් මේවා අප්‍රාණික වස්තු. මේව පිළිබඳවත් ආශාව රාගය දුරු කරගන්නේ නැහැ. ඒ සප්‍රාණික අප්‍රාණික වස්තුන් පිළිබඳව ආශාව දුරු කරගන්න නැතුව වාසය කරනවා. ඒක තමයි මේ තුන්වෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ මොනවද? චේතසෝ විනිබන්ත. මේවට අහුවෙලා හිටන් අකුසල ධර්මයන්ට වැටිලා ඒ අය හඬනවා. වැළපෙනම දුක් වෙනවා. සත්‍යයා හඬන වැළපෙන දුක් වෙන ධර්ම තමයි මේ චේතසෝ විනිබන්ත. සිත අකුසල් වශයෙන් බැඳ තබන ධර්ම. පුනච පරං භික්ඛවේ භික්ඛු යාව දත්තං උදරාව දේහකම් බුද්ධිත්වා සෙය්‍ය සුඛං පස්ස සුඛං මෙද්ද සුඛං අනියුත්තෝ විහෙරති ඒක මේ කලින් කියාපියකට වැඩි අමුතු කාරණයක් බුදුරජාණන් වහන්සේ වදාරණමා යම් භික්ෂුවක් උදරාම දේහකම් ගුංජිත්වා හොඳටම බඩ පිරෙනකන් අනුභව කළා. ඔය කියන අටුවාවේ විස්තර වෙනවා මේ උස්මෘත වෙනකම්ම අනුභව කළා. ඊළඟට සෙය්‍ය සුඛං පස්ස සුඛං මෙද්ද සුඛං අනයුත්තෝ විහෙරති. ඒක සරල වශයෙන් ගත්තාම හොඳටම බඩ පිරෙනකම්ම ආහාර අනුභව කළා හිටන් ඊළඟට කරන්නේ මොකද නිදා ගන්න එක. නිද්ද සුඛං කියන්නේ ඒකයි. හොඳටම නිින්දට වැටෙන පැය ගණන්. පැය 3 4 5 නිදා ගන්න. ඉතින් මේකෙන් මොකද වෙන්නේ? සම්පූර්ණ අකුසල කන්දරාවක් එකතු වෙනවා. චේතස විනිබන්ධ කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ මේ ආහාර ගැනීම භික්ෂුන් වහන්සේලාට නම් දන් වැළඳීම පිළිබඳව ශික්ෂාපද විශාල ප්‍රමාණයක් දේශනා කළා කියනවා. සරියුත්ථමඳුරෝ දේශනා කළා කියනවා චත්තාරෝ පංච ආලෝපේ අබුත්තා උදකං කිවේ. අලංකාස විහාරාය පහිතත් සත්ත දානේ වළඳනකොට තව හතර පහ පිටක් වළඳන්න කුසේ ඉඩ තිබෙද්දි පන් වළඳන්නට ඕන. අන්න එහෙම ආහාර අනුභව කරනවා නම් ඒක තමයි නිවනට නමුනා වූ සිත් ඇති මේ ශාසනයේ ප්‍රතිපත්‍ය ධර්මයන් පුරන භික්ෂුවට යෝගාවචරයාට සුදුසු වෙන්නේ කියලා උන්වහන්සේ දේශනා කළා කියනවා. ආහාරයේ මාත්‍රඥතාවය කියලා දේශනා කළා කියන්නේ තෝකම තමයි. ඔය හතරවෙනි කාරණය ඒ ආහාර පාන පිළිබඳව කෑදරකම ටෝක සමාජයේ කියන්නේ බඩජහරිකම කියන එහෙම යන්නේ නැතුව තමන්ට ජීවිතය පවත්වා ගැනීමට ප්‍රමාණවත් ආකාරයට මාත්‍රඥතාවයෙන් යුක්ත ඒව භාවිත කිරීම. එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ වදාරන පිළිවෙලට එහෙම වුණොත් එම ඒක චේතසෝ විනිබන්ධයක්. කියන්නේ හිත අකුසල් වශයෙන් බැඳ තබනවා. දැන් බුදුරජාණන් වහන්සේ දවසකට එක වේලක් වළඳන්න නියම කළා. එක වේල කියන්නේ උදේ සාමාන්‍යයෙන් අද අලුයම 5 ඉඳලා දවල් 12 වෙනකම්. එක වේල හැටියට සලකන්නේ. රාත්‍රී ආහාරයෙන් වැළකීම දේශනා කළා කියලා. මොකද මේ බඩ පිරෙන්න ආහාර ගත්තාම නීවරණ මතුවෙනවා. නේවරණයන් හෝගාල වැඩෙන්න පටන් ගන්න. අන්න චේතසෝ නිබන්ධ වෙන්නේ ඒකයි. නේවරණයන් වැඩිලා ඒ තනත්තා නොමඟට හැරෙනවා. ඒ නිසා මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ හොඳටම කෑදරකමට බඩ පිරෙනකම්ම ආහාර අනුභව කරලා නිදාගන්නේට. චේතසෝ විනිබන්ධයක් හැටියට දේශනා සිත අකුසල් වශයෙන් බැඳ තබනවා. කුසල් උපදින්න දෙන්නේ දෙන්නෙම නැහැ. අකුසල් වශයෙන් බැඳ තබනවා. ඒක තමයි හතරවෙනි චේතසෝ විනිබන්ධ. තව එකක් තියෙනවා. ඉද බික්කවේ බික්කු අඤ්‍යතරං දේවනිකායන් පනිදාය බ්‍රහ්මචරියං චරති මේ ශාසනයේ යම්කිසි භික්ෂුවක් යම්කිසි දෙවියෙක් වෙන අඤ්‍යතරන් දේවනිකායෙන් කියන්නේ යම් ආකාර දෙවියෙක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් බ්‍රහ්මචර්යාව පුරන බ්‍රහ්මචර්යාව කියන්නේ මේ ශාසනයේ ප්‍රතිපදා පුරන මේ ප්‍රතිපදා පිරීමෙන් ඒ තනත්තා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දෙවියෙක් හෝ වෙන්න. බ්‍රහ්මයෙක් හෝ වෙන්න. ඒකත් චේතසෝ විනිබන්ධයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ. හිත මේ නිවන් මඟට වැටෙන්න නොදී නොමඟට හරවන අකුසල මාර්ගයට හරවනවා එහෙම හරවාගෙන අන්තිමට වෙන්නේ මොකද? මේ අකුසල ධර්මයන් නිසා හඬන්න වැළපෙන්න තමයි සිද්ධ වෙන්නේ. මේ විදිහට මේ චේතසෝ විනිබන්ධ සූත්‍රයේ කාරණා පහක් බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් අපි ඒකේ වැරදි පැත්ත ගැන සාකච්ඡා කළා. ඊළඟට හොඳ පැත්තත් බලමු. කාමේසු අවීතරාගෝ කියන එකට කාමේසු වීතරාගෝ. කාමයන් පිළිබඳව රාගය ආශාව දුරු කරගෙන වාසය කරනවා. ඒ කාම රාගය කියන එක සම්පූර්ණයෙන් දුරු කෙන්නේ නම් අනාගාමි වීමෙන් ඒකම නෙමෙයි මෙතන අදහස් කරන්නේ. කාමයන්ට ගැති වෙන්නේ නැතුව මේ කාමයන්ගේ ආදීනම සලකලා ධර්මයට අනුම ඒවෙන් ඈත් වෙලා ප්‍රතිපත්ති ධර්මයන් කරනවා. අන්න එතකොට ඒ තනත්තාගේ සිත අර කලින් කියාපු කෙලස් තවන වීරිය ඇති කරගන්න සම්මයක් ප්‍රධාන වීරිය ඇති කරගන්නට යෝග්‍යද ඊළඟට දෙවෙනි කාරණය කායේ අවේත රාගෝ කාය පිළිබඳව නුවණින් කල්පනා කළ ධර්මයට අනුව හිතලා ඒ පිළිබඳව තිබෙන ආශාව දුරු කරගන්නට. එතකොට කාමයේ කායේපි වීතරාකෝ සම්පූර්ණයෙන් දුරු කිරීමක් නෙමේ අදහස් කරන්නේ මේ මෙනෙහි කළා නුවණින් සලකලා ධර්මයට අනුව හිතලා ඒවට ගැටි වෙන්නට යන් ඈත් ඊළඟට තුන්වෙනි එක රූපේ අවීතරාගෝ කියන එක රූපේ වීතරාගෝ ඒ කියාපු සප්‍රාණික අප්‍රාණික වස්තුන් පිළිබඳව ආසාව රාගය දුරු කරගෙන වාසය කරනවා සම්පූර්ණයෙන් ඉවදුරු වෙන්නේ අනාගාමී මගෙන් ඒක නෙමෙයි. Tamanට පුළුවන් තරමින් ධර්මයට අනුව හිතලා මතලා සිහිනුවණෙන් සලකලා ඒවැ ආදීනමේ සලකලා යෝනිසෝ මනසිකාරයේ යෙදිලා හිටන් ඒ පිළිබඳව රාගය ආසාව මර්ධනය කරගෙන අඩු කරගෙන වාසය කරන ඊළඟට හතරවෙනි කාරණය අර උදරාවදේ කම්බුංජිත්තා කියලා වදාළ එක තමන්ගේ ප්‍රමාණයට ජීවිත ප්‍රමාණයට බුද්ධ දේශනාවේ හැටියට ආහාරයේ මාත්‍රඥතාවය කියන එක ඇති කරගෙන වාසය කරනවා. එතකොට චේතස විනිබන්ධ වෙන්නේ නැහැ. සිත අකුසලයන්ගෙන් බැඳෙන්නේ නැහැ. පස්වෙනි කාරණය තමයි දිව්‍ය සම්පත් බලාගෙන මේ සාසනේ පින්දහම් කිරීම ප්‍රතිපත්ති ධර්මයන් පිරීම වැරදි පැත්ත. ඊළඟට අපි මොකද කරන්නට ඕන? නිවන් පතාගෙන නිවන් බලාගෙන මේ සාසනේ ප්‍රතිපත්ති ධර්මයන් පුරන්නට ඕන. එතකොට ඒකේ හොඳ පැත්තටපත් වෙනවා. ඉතින් ඒ පැත්තට ගියහම චේතසෝ විනිබන්ධ වෙන්නේ නැහැ. සිත අකුසලයන්ගෙන් බැඳ තබන්නේ නැහැ. චේතසෝ අවිනිබන්ධ වෙනවා. සිත කුසලයන්ගෙන් බැඳ තබනවා. නිවන් මගේ ගමන් කරනම දෙවියෙක් වෙන්න බලාපොරොත්තු වෙන්න මේ සතර දුක් නිමා කරගන්නට කියලා හිතලා හිටන් වෑයම් කරනවා. එතකොට මේ කාරණා පහේ හොඳ පැත්ත දැන් මේ පින්වතුන්ට විස්තර කරලා දෙන නරක පැත්තයි හොඳ පැත්තයි. ඊගාමට අපි මේවෙන් ඈත් වෙන්නේ කොහොමද? නිකන් හිතුවට බෑ. හිතුවට ඈත් වෙන්න බෑනේ. ඒකට අවශ්‍ය කරන ප්‍රතිපදා ධර්මයක යෙදෙන්නට ඕන. ඒකට අවශ්‍ය කරන ප්‍රතිපදා ධර්මයේ තමයි මේ සමාධි විදර්ශනා භාවනා මාර්ගයේ ගමන් කිරීම. යම්කිසි සමාධි භාවනා කර්මස්ථානයක් වඩලා සිතේ එකඟතාවය ඇති කරගන්නට ඕන. උපචාර අර්පණා කියන මේ සමාධිය ඇති කරගන්නට ඕන සමාධි භාවනාවක් වත්. එතකොට අර අකුසල ධර්මයන්ට අනේක නම කියනවා. ඊළඟට විදර්ශනා භාවනා කියන්නේ තමන්ගේ ජීවිතයේ හිත කය පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් භාවනා මානසිකාරයේ පවත්න්නට රූප වේදනාදී ධර්මයන් අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කරමින් විදර්ශනා භාවනාව කරන්නට ඕන. මේ විදිහට සමාධි විදර්ශනා භාවනා කරගෙන යනකොට අර බුදුරජාණන් වහන්සේ වදාළ වැරදි පැත්තේ කාරණා පාපි වෙන් වෙන්නට පුළුවන් ඒ සමාධි විදර්ශනා භාවනා වැඩි දියුණු කරගෙන යනකොට අර ආතප්ප කියන කෙලස් තවන වීර්යය ඇති වෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ඇති වෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ඇති වෙනකොට අර කාමයන් පිළිබඳව රූපය පිළිබඳව කය පිළිබඳව තිබෙන ආසාවන් තණ්හාවන් දුර් වෙලා යනවා ඈත් වෙලා යනවා. ඊළඟට අර භෝජනේ මාත්‍රඥතාවය කියන එක ඇති වෙනවා. එහෙම වෙනකොට මේ දෙවියෙක් වෙන්න කියලා හිතාගෙන ප්‍රතිපත්ති ධර්ම පුරන්නේ නැහැ. ඔහුගේ බලාපොරොත්තු අදහෙටම ඉක්මනින් මේ සංසාර දුකෙන් මිදෙන්නට කියලා. ඒ සතර දුකින් මිදීමේ අපේක්ෂාවෙන් බලාපොරොත්තුෙන් තමයි ඒ සමාධි විදර්ශනා ප්‍රතිපත්ති ධර්මයන් කරන්නේ. මෙන්න මේ විදිහට කටයුතු කිරීමෙන් අර චේතසෝ විනිබන්ධ කියන චිත්ත අකුසල ධර්මයන්ගෙන් බැඳ තබන එකෙන් මෙදෙන්නට ගැලවෙන්නට පුළුවන්කම ඇති මේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් ඒ ගැන කල්පනාව ඇති කරගන්නට ඕන. මේ බුදුරජාණන් වහන්සේ වදාළ අකුසල ධර්මයන් ගෙන් සිත බැඳ තබන චේතසෝ විනිබන්ධ කියන මේවෙන් ඈත් වෙන්නට. අකුසල ධර්මයන් නිසා හඬන වැළපෙන මේ කාරණාවන්ගෙන් ඈත් වෙන්නට. එහෙම ඈත් වෙලා මේ නෛර්යානික සම්මයක් සම්බුද්ධ ශාසනේ සමාධි විදර්ශනා භාවනා ප්‍රතිපත්ති ධර්මයන් පුරලා ධර්මයේ අවබෝධ කර ගැනීමට ඒ වගේම ධාන මාර්ගඵල ධර්මයන් අවබෝධ කර ගැනීමට වෑයම් කරන්නට ඕන. තින් පින්වත්නි දැන් අපට ලැබිලා තිබෙන කාලය අවසන් වෙනවා. මේ හැමදෙනාම මැදිරියට පැමිණලා ඉන්න හැමදෙනාමත් ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරව භක්තියෙන් ධර්ම ශ්‍රවණය කළා සමස්ත දිවයින පුරා ජනතාව ධර්ම ශ්‍රවණය කළා ඔබ හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයක් හේතු කොටගෙන ඒ වගේම විවිධාකාර ධර්ම පූජා පවත්වන්නට යෙදුණ ධර්ම පූජා ධර්ම පරිස්කාර පූජා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් අපි සිද්ධ කළා උදාර කුසල ධර්මයන් හේතු කොටගෙන අප හැම දිනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාව සබාවයි. පින්වත්නි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ පින්වතුන්ගේ සියලු බලාපොරොත්තු සඵල වේවා ඔබ හැම දිනාම තම තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට පින් දීමට බලාපොරොත්තු වෙනවා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීම ආදී වශයෙන් සිද්ධ කළ උදාර කුසල බලයෙන් ඔබ හැම දෙනාගේම මියගිය ඥාති වර්ගයාට මේ පින් හිමි වේවා. ඒ හැම දෙනා සුවපත් වෙත්වා කියලා අපි පතනවා. ඔබ හැම දෙනාටම ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටම මේ උදාර කුසල බලයේ හේතුයෙන් හිතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු ආසනා වේවා කියන පැතුම තබාගෙන ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සං සදාති අද ධර්ම දේශනාව පැවැත්වූ දේශිකානන් වහන්සේ පොල්ගස්සෝවිත දෙනිවැල් කුල සම්බෝධි යෝගාශ්‍රමාධිපති කම්මට්ටානාචාර්ය අවසරයි පූජිපාද කොට්ටාවේ සුමන ස්වාමීන් වහන්සේ. අපි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඔබට මෙවන් වූ ධර්මාන් ශාස්ත්‍රාවක දායකත්වයේ ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 0112697140 ඔබ සැමට සම්මා සම්බුද්ධ